මේ ප්‍රශ්නත් අපිට අහන්න තේරෙන්නේ නැහැ. උන්වහන්සේට මේ ධර්ම සම්භාරයේ තුල එක වේලාවකදී ඇහුවත් හොඳ ප්‍රශ්නයක් සහ ලැබුණොත් හොඳ උත්තරයක් වශයෙන් කල්පනා වෙනවා පහේ කතාවල් කතා කරනකොට පහේ දේවල් කතා කරනකොට වැඩියෙන්ම උපකාර කරන බහූපකාර කියලා සිංහලෙන් කියන්නේ පාලියට තියෙන බහුකාරකය.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 එතකොට යම් පමණකට සාක්ෂාත් කරගන්න හම්බෙන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනාට විතරයි. ඒ නිසා අන්‍යාගමික ශ්‍රද්ධාවත් පුංචි දෙයක් කියලා හිතන්න නරකයි. කාට හරි ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒක සුවිශේෂී ගතියක්, ආගමික ගතියක්, ආධ්‍යාත්මික ගතියක්. ඒ නිසා ඒක ගැන කියපු සුදු මහත්තයෙක් කියලා කියනවා. ශ්‍රද්ධාවක් තියෙන නිසා තමයි කෙනෙක් වැඩ කරන්නේ. ඒ නිසා වේ යට ශ්‍රද්ධාවක් තියෙනවා. මීයට සද්ධාවක් තියෙනවා. මීමැසට සද්ධාවක් තියෙනවා. ඒ හැම කෙනාටම තියෙන සද්ධාවේ මිනිස්යාට තියෙන සද්ධාවේ වෙනස මිනිස්යාගේ ශ්‍රද්ධාවට අදහන උත්කෘෂ්ඨම දේ. අර වේයමියා උදේ පාන්දර ඉඳලා හැන්ද වෙනකම් වැඩ කරන ලොකු සද්ධාවකින්. හැබැයි ਉਹ අදහන්නේ උගේ කාමේ විතරයි. වේගොල බෝ කරන්න විතරයි ඌට ඕන වෙලා තියෙන්නේ. මී මී මැස්ස වැඩි කරන්න විතර ඌට ඕන තියෙන. ඛණ්ඩයි කෑමයි. මේ කාමේ ඉතින් මිනිස්යාට විතරක් මේ ශ්‍රද්ධාව හරි තැනක ආයෝජනය කරන්න පුළුවන්. ඉතින් ඒකත් නැත්නම් එමන්ස තිරසනෙක් කියලා කියනවා. ඒ රසාර වැඩි. අනියම තැනට ශ්‍රද්ධාව ආයෝජනය කරු නැත්නම් එයත් මේ සාමාන්‍ය තිරසනෙක් වගේ නම. සාමාන්‍ය කනව බොනවා. ඉතින් ඒ ටික කරගෙන ඉන්නවා නම් ඕකේ විශේෂ දෙයක් නැහැ. නමුත් භාවනා කරන කෙනා ගත්තාම එයාගේ ශ්‍රද්ධාව ඒ නිකම් මේ ගොයි මුල්ලේ වහලා කුල්ලෙන් වහලා තියෙන ශ්‍රද්ධාවක් නෙමෙයි ක්‍රියාවත් ශ්‍රද්ධාවක්.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 මේ ඉන්නේ එක්කෙනෙක්වත් පුංචි නැහැ. මේ සද්ධාවෙන් අරලා මේ කරබලීමේ ආසාව ආවට පස්සේ ඒ කරගෙන යනකොට අපි මේ බුදුහාමුදුරුවන්ගේ අවබෝධඥානේ බෝධිය අදහනවා. ඉතින් ඔක්කොම බුදුහාමුදුරුවන් අදහනවා. දක්කිනකොට පසන පිළිතුර වරි. බුද්ධ පූජාව දෙනවා. මල් කඩනවා, අඳුකුරුපතු ගොඩාක් වැඩ කරනවා. බුදුන්සේගේ බෝධිය අවබෝධ ඥානය නැත්නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඔය හිතතර ලේසි නෑ.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 එතකොට වෙන්නේ අර වටිනා දේ තියන ලාමක දේ එක්ක ශ්‍රද්ධාව ඇති කරගන්න. ඉතින් ඒක බොහොම පහත් ගතියක්. සෞසස්ම දේ ශ්‍රද්ධාව පිහිටව ගන්න. ඒ පිහිටවගෙන ඒ සතිපට්ඨාන ආදී ධර්ම වඩන චිත්තක්ෂණය පාස අපි ඒකට ප්‍රධාන ප්‍රධානී අංගයක් වඩන. වීර්ය වඩන්න, ධෛර්ය කරන ආතාපයේ තියෙන තපස් රකින්න වැඩක් කරනවා.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 ඒ නිසා මේ නිසන් අනේට ආපු අම්මා කෙනෙක් ඇහුවට පස්සේ භාවනා කරනවාද කියලා දානෙට ආපු අම්මා කෙනෙක් ඉතින් පිරිස කවුරක්වත් භාවනා කරන්නේ නැහැ. මෙහෙට දාන දෙන්න කට්ටියගේ ඒක තියෙන විශේෂ ගතියක් තමයි. ඒගොල්ලෝ පුරියෙන් පල්ලයට තමයි සලකන්නේ උඩ පැත්තට සැලකිල්ලක් නැහැ.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 මම ඊට පස්සේ හරි මම කෑ ගහනවට වැඩිය කෝරනාඩු කරනවට අම්මගේ කටහඬින්ම කියන්නකෝ අම්මා කරන්නේ මොන භාවනාවද අනේ ස්වාමීන් වහන්සේ මං එච්චර භාවනා කරන කෙනෙක් නෙවෙයි මම කෝ ඒ උනට කමන්නේ නැහැ. අම්මා කියනවා අපේ ගමේ පන්තලේ හාමුදුරුවෝ මට කිව්වලු. එක දවසකට මලක් කිඹින තරම් ආශ්වාසයක් සතියෙන් ගන්නයි කියලා. අන කොච්චර ලස්සනද කියලා කියනවනේ. එක මලක් කිඹින තරම් හුස්මක් සතියෙන් ගන්නයි කියලා යටිගේ. මල නෙලනකොට මල දැන් ඉහෙනකොට පූජා කරන මේ මලක් බල්ල කරන තරමට හුස්මක් සතියෙන් ගත්තනම් බුද්ධ පූජා.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 මේ පරණ තිබුණු ආහාරවල තියෙන ගුණයක් ඇත්තෙත් නැහැ. ඉස්සර තියෙන ගෙවල් දොරවල් මනුස්සයාට තිබුණේ වැක්සින් සීකරෙන් අරස ගන්න. දැන් තියෙන ආඩම්බරේ පෙන්වන්න විතරයි. තණ්හාමාන වඩන්න විතරයි. ඉතින් මේ වගේ සිංහලයා කරගෙන ගියේ වැඩපිළිවෙලේ අපි ශාප ලබනවාද? අපේ પરම්පරාවට પરම්පරා දෙකකට ඉස්සලා මිනිස්සු බොහොම සන්තෝෂයෙන් හිටියා.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 බොක්ක එන්න ගත්තලු උඩට. මෙච්චර ලස්සන ඇවිල්ලා පවන් සලසරා හඳුන් අඹරඹරා රාජකන්‍යාවෝ ගෙනල්ලා උපස්ථාන කරපු කෙනා මේ ඊට පස්සේ හිතාගත්තලු මේක වළඳන්න බැරි නම් මට තපසක් කරන්න බෑ. මේ ලැබෙන දේන් යැපෙන්න ඕන. බුදුසහනාසික අවුරුදු 45 පුරාම එක තැනක් සඳහන් වෙනවා බඩේ අමාරුවක් ආපු අවස්ථාවක් නැත්තම් කිසිම තැනක එමු වෙලා සඳහන් වෙලා නැහැ.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 ඒ කියන්නේ එන්නේ ඛණ්ඩම වාගේ. ඒ බුදුරජාණන්සේ ඉන්න කාලේ තිබුණා එහෙම එකක්. දුප්පත් වල ගෙවල් වල මිනිස්සු දරුවෝ පූජා කරනවා සාසනෙ මොකද හොඳට තෙලින් කෙලින් කාලා භාවනා කරගෙන මහානකම් කරන්න පුළුවන්. ගෙදර හිටියම කණ්ඩ නැහැ. ඒ නිසා කවුරුත් කවුරුත් වගේ මහානකම් කරනවා. මහානකමට පූජා කරනවා. ඉතින් ඒක නිසා මේ ජීවක බෙදදුරුතුමා බුදුජානනාංශ කිව්වා අංග පුලාවක් නැති කවුරක්වත් පැවිදි කරන්න එපා මේ ශාසනේ අංගපසංග ටික තියෙන්න ඕන. එහෙම නැත්නම් ලෙඩ්ඩු පියාටෝ පිස්සෝ යවිලා මේකට වටනට පස්සේ කැමට කණ්ඩක සූත්‍රය කියලා එකට කියන්නේ. කණ්ඩක සූත්‍රයට එනවා මේක. ඊට පස්සේ මේක පිස්සන් හැප්පිහට්ටන්ගෙන් පෙරනවා. පැවිදි කරන්නවත් අහනම් කවුරුවක්වත් අඩුපාඩුවක් තියෙන කෙනෙක්. පැවිද්දට ඒ වගේම තමයි මන භාවනාවක් කරනකොට ඒ කිනාට හොඳ ජට රාග්නියක් තියෙනවා උද රාග්නියක් තියෙනෝනේ සාමාන්‍ය ප්‍රමාණය ආහාර පැසවන ගතියක් ඒක නැති වුණොත් ඉතින් බඩබොක්ක දිරවන ගතිය නැති වුණොත් ඉඳගෙන ඉන්න බෑ සක්මන් කරන්න බෑ හන්දිපත්තුරු දාය වෙනවා ඉතින් ඊට පස්සේ පොඩි දෙයක්ම වෙච්ච ගමන් ඒකත් එක්ක හිත බොහොම ඔද්දල් වෙනවා බොහොම දුර්වල වෙනවා ඒ නිසා සම වේපපඤ්ඤා ගහණියා සමනවා නාති සීතාය නාච්චුන්නාය මජ්ක්‍ධිමාය පධානක්මයි. ඇඟ ඕනට අධික සීතල වෙන්නත් නරකයි. ඇඟ ඕනටදී අධික උණුසුම් වෙන්නත් නරකයි. මධ්‍යම ප්‍රමාණයෙන් දරවඩන්න ඒ කියන්නේ කාලගුණ ඉවසා දරා සිටීමේ හැකියාව මේ යෝගාවචරය තුළ තියෙනවා. එහෙම නැත්නම් පොඩ්ඩක් රත් වෙනකොට පොඩ්ඩක් සීතල වෙනකොට මොනවා හරි ප්‍රශ්නයක් ආපු ගමන් ඒ කෙනාට මේ ඇහැට කුණක් වැටුණා වගේ ඒක භාවනා හිතේ තියෙන අර ඉන්න ඉරියව්වේ සැප ටික නැති කරලා දාන.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 ඒක හරි ජීනයි කියලා මැරෙන්න කැඳා. තක්මන් කරන්න කිව්වොත් එහෙම ඒ අර රකින්න කිකිලිය වාගේ මේ ඇතුළට ඇවිල්ලා ලනු පෙදුර තමයි කරන්නේ. අත්තර ලස්සන දෙලිය හදලා දුන්නාට තක්මන් භාවනාවල් ඒක දිපි අතුව ගාලා පිළිසිදු කරලා ඒක තක්මන් කරන්නේ මේ ලනු පෙදුරේ තමයි ආසාව තියෙන්නේ. කම්මැලි බුබ්බඩ මේව නැත්තම් කියන්නේ ශරීර හොරු. භාවනා හරියන්නේ නැති වෙන්න මොකක්වත්ම නෙවෙයි ශරීර හොරකම්. මේක මේ රකින්න කිචිලි වගේ මේකට අරසා කරන පවන් සලසලා ඉඳයි ආසාව තියෙන්නේ. ඒ නිසා ආරම්භක ශේෂ වශයෙන් අපාබාධ අපාතංක නෙවෙයි ටික ටිකක් ආබාධ ජීවණ ගන්නන්නේ ටික ටිකක් මානසික සාන්ති වුණ කමන්නේ දැන් කියන දේ තමයි සපත්තු සෙරප්පු දාන්න නැතුව වැලි පොලවක් හෝ පොළොව වහී කාන්තාව නැත්නම් මහ පොළොව පාගනවා නම් මානසික ආතතිය අඩු වෙනවායි කියලා.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 කුරේ ගෙවිලා වගේ භාගයට කකුල යන්නේ අඩමාණයට. ඇවිදින්න බෑ. ඉතින් ඒක නිසා ඇවිදීමෙන් සර්වචනාංශයේ දවසකට කිලෝමීටර් 15ක 20ක ගමනක් ඇවිදිනවා. උදේ පාන්දර පාත්‍රේ කරේ දාගත්තාම පින්ද වාතයට වෙලා වෙනකම් පිනිපිට යාමේ පුදුමාතරම් ගමන යනවා. ඊළ දවස රත් වේගෙන යනකොට ගමනට ගියා පින්ඩ පාත කෙරුවා.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 මම දන්නේ මේ පෞල් කන මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ගියාම අපේ මොළ ධාතුවත් නරක වෙනවා. උද්දී ඉඳලා හැන්ද වෙනකන් කොණු කන්දල් කට්ට ඇරියොත් කියන්නේ අඩුපාඩු. ආගෙන ඉන්නකොට පේනවා මේ මිනිසුන්ට සල්ලි දෙන්න වටිනවා අප්පා මේ පෞල් කනවට කියලා. එයි අම්මේ පුදුමාකාර කරදරනේ කදාකත් ඉසෙයිස්මක් නැහැ.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 සිනගක් එක්ක ඉන්න ගියාම හඩු ගඳ. කීල නැත්තම් ඔය මේ ස්ටේට් ලයින් එකේ බස් එකේ යන්න පොඩ්ඩක්. බස් එකක් යන්නේ නැතුව මත් දහන්නේ නතර කරලා කියනවා. ආ එතකොට කියනවා ෂෝක් එකට කැක ඇදිලා ඒ සුවඳ අනේ එතකොට තමයි මේ කැලේ එක ගත කරන එක මොන තරම් පිරිසුදු වාතයේද හම්බෙන්නේ කියලා. උන්ට සක්මන් කරනකොට වගේ පරියන්කේ කිනෝට අපිට වර්ගාදී හතරයි හයයි ඉඳ හම්බෙන්නේ. සක්මනේදී නෑ අර මහ පොළොව ඇවිදිනකොට ඒ ලැබෙන ගතිය අගය කරන ගතියම තපසක්. මේ සක්මනක් දැක්කට පස්සේ මේක අගය කරලා සක්මන කරන්න හම්බෙන එක පරියන්කේට වැඩිය වටිනවා. ඒක තමයි මේ විපස්සනාව තියෙන්නේ.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 යකු බෝඩ් එකක් දාලා තියෙන ඉතින් ඉන්නව නෑ. එයා දාලා තියෙනවලු වෛද්‍ය කාලා නිදි කියලා. කලා නිදි කියලා දාන වෛද්‍ය කලා නිදි කියන අමංශය කියලා කියන වෛද්‍ය කාලා නිදි. ඉතින් තාත්තට කියලා කියනවා අද වෙද මහත්තයා නැතිලු කාලා බුදි. ඒ වගේ කලා නිදි කට්ටිය තමයි ඉන්නේ භාවනාවටත් දාහනේ ගත්ත ගමන් කල්පනා කරනවා පොඩ්ඩක් පොඩ්ඩක් විනාඩි 5ක් හැතපිලා ඉන්න නැත්තම්. ඒක නිසා කියලා තියෙනවා කාපු ගමන් නිදියා ගන්නවා නම් මාර්යා ඒ කියන්නේ කලින් මැරෙනවා. කාපු ගමන් දුවන්න ගියොත් පොල් ගස් නැගින්න ගත්තොත් පීනන්න ගත්තොත් ඒ හා සමාන වේගයෙන් මාර්යා පිටිපස්සෙන් එනවා. කාලා සක්මන් ගෙරුවොත් ආනිසංස වැඩෙනවා. අපි ලොකු සාංශ ඉන්න කාලේ දාහනේ වළඳලා අත හොදපු ගමන් කැපකාරය බලන්න ඔක්කොමට කෙලින්ම සක්මනේ තමයි. උද්දටම එහාට මෑට ගමන් හත් අට සැරයක් පැය භාගයක් සක්මන් කරාට පස්සේ තමයි අමුත්‍යෙකුට ළඟටවත් යන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් තමයි පණගත්. මේ මේ මේ ලංකාවේ අද තියෙන ශාසනයේ ප්‍රධානම කොහොමද කියන්නේ ආරම්භකයක් වගේ ලොකු ශාංශිකේ තියෙන වටිනකම තියෙන සක්මන අඳුනලා දුන්නා.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 දෙවෙනි ආනිසංසය තමයි කෑපු දේ හොඳට తీරවන. ඒ වගේම කියලා තියෙනවා නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පධානක්කමාය තමයි අධික සීතල හෝ අධික උණුසුම තියෙන ශරීර කෙනාට ඒ අමාරුයි පොඩ්ඩක් හරි වෙනස් වෙච්ච ගමන් රක්ත වාතිකයයි හිපීන සමාරුකයයි নানা ප්‍රකාර දේවල් කියනවා.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 දැන් තමයි අපේ දවල් කාලේ රැය තිස්සේ භාවනා කරන්නේ. ඒකත් දවල් උදේ තමන්ගේ වැඩක් කරන ඉබ්බ කට්ට ඇතුළට ගියා වගේ ඉන්නන් තම බස් එක් වගේ වැඩ ටික කරගන්න රැය වෙච්ච ගමන් එළියට බැස වැඩ කරගත්තා. යම් කිසි කෙනෙක් ඒක දන්නවා නම් මේ රාත්‍රී කාලේ අපට මේකට ගන්න පුළුවන් කියලා හිරගේ ඇතුළෙත් රැය මත් රැය මත් දාහන වෙනකොට භාවනා මධ්‍යස්ථානයක් වාගේ. කොළඹ හතක් කොළඹ නගරය වුණත් රැ වෙනකොට භාවනා මධ්‍යස්ථානයි. ඒ නිසා වැඩ ගන්න කෙනා දැනගන්න ඕනේ. Tamanට යාප්‍ය වෙන යැපෙඩ වෙලා වාපු ගමන් මේ භාවනාවට සක්මන සහ පරියන්කට යොදාගත්තට පස්සේ මේ ඒව උප්පත්තිය වශයෙන්ම අපිට මේව නොතිබෙන්නේ ඉඳී තියෙනවා. ආරම්භක ශේෂි වශයෙන් අපිට සම්මම් ලෙඩ රෝග තියෙන්න බිය තියෙනවා. අපිට කෑදී දිරවන්නේ නැති ගතිය තියෙන්න ඉඳී තියෙනවා. උණුසුම ශීශ දරා ගන්න බැරි ගතිය එන්නේ ඉඳී තියෙනවා. ඒක ස්වභාවිකයි. නමුත් මේ යෝගාවචරය මම අද විශේෂයෙන්ම මේ අවධානය යොමු කරන්නේ චක්මන් භාවනාවේ ප්‍රයෝජන ප්‍රායෝගික ප්‍රයෝජන ටික දන්නවනම් ඒ යෝගාවචර මේ ඇඟ දැඩි කරනවා කියලා එකක් තියෙනවා.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 ඒ වැඩ ටිකට දැම්මට පස්සේ මේක පුදුම හැඩ ගැහිල්ලක් වෙනවා. මේ මුළු ශරීරෙම අවුරුදු 7කට සැරයක් අලුත් වෙනවා. කොච්චර නාකි වුණා. එනිසා අද පටන් ගත්තොත් වැඩක් හත් අවුරුද්දක් යනකොට නිවන් දකින්නවා කියලා බුදුහාමුදුරුවෝත් කියලා කියනවා. හැබැයි ඒක අතන ඇර කරන්න ඕනේ.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 ඒකම මනස හැඩගන්නේ අවුරුදු 6යි 6න් පස්සේ මනස ආය හදන්න බෑ. ඒ මනුස්සයා නරක මිනිහෙක් නරකවක්. හොඳ කෙනෙක්ට හොඳමයි. චිත්‍ර දන්නවනම් චිත්‍රමයි. ගණන් දන්නවනම් ගණන්ම එක වෙනස් කරන්න බෑ කියන පදන මේ තමයි ඔය බටේට චිත්‍රකින් ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ මෑතකදී දැන් අවුරුදු 200කට කිට්ටු කාලයකදී ඒගොල්ලෝ තේරුම් අරගත්තා නිති පුහුණුවක් දෙනවනම් චිත්‍රකාරයෙක් ගණන්කාරයෙක් කරන්න පුළුවන්.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 නිදිමත භාවනා කරනවා මේක වෙනස් වෙනවා. අමාරුයි තමයි සක්මන් කරන්න. දිගට සක්මන් කරනකොට ඔය තියෙන ගායවල ඔක්කොම යනවා. ආන්නේ මේ විදිහට අල්පාබාධ අල්පාතංග කියන කතාව පටන් ගන්නකොටම පින්න තියෙන්න ඕන කියන පැත්ත කිව්වනම් හුඟ දෙනකොට භාවනා කරන්න බෑ කියලා එලවන්න වෙනවා. නමුත් කාටද අවශ්‍ය නම් මම මේක නිතිපතා කරනකොට මට එන්නේ නැද්ද රිද රෝග අඩු වෙන ගතිය අසහනෙ අඩු වෙන එක තමයි භවනා දියුණුව කියලා කියන්නේ. කාට හරි භවනා කරන්න කියලා ඉහිගක්ම කාව බඩිකක්ම කාව කියවට ඉතින් භවනා කරන්න එපා. ඉති කියන එක තව එන්නේ වැඩි වෙනවා.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 ලෙඩා පිළිගන්න දවසට ආවට පස්සේ වේදා හරියට. ඉතින් අන්නේ වගේ භාවනා කරගෙන යනකොට මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න භාවනාව හරිද දන්ද තේරෙන්නේ ඊයටත් වැඩිය මේක සුවසේ සමමිතිකව සමබරව සැහැල්ලුවට වාඩි කරලා මම දැන් සැහැල්ලුව වාඩි වෙලා ඉන්නවා කියන එක අදහනවා නම් භාවනා දියුණුවයි.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 වාඩිවට පස්සේ කියනවා රිදෙනවායි කියලා. ඉතින් මං කරන නැගිටලා වලිගය පොඩ්ඩක් අසා දාලා වාඩි වෙන. ඒකට සමානට හරියනවා. මොකද මේ ආනාපානේ අල්ලන්නේ ඉඳගන්නේ. ඉතින් වලිග උඩ ඉඳ ගත්තා වගේ මොනම සැපක්වත් නැහැ. දවසම බැන බැන ඉඳලා ඇයම බැන බැන ඉඳලා බොහොම අමාරුවෙන් නැගිටිනවා වතපැත්ත අතක ගයනවා බලනකොට ඒත් වලිගේ තියෙනවා පොඩ්ඩක් ඕක අතර දාලා වාඩිට ඊයේ අමාරු නම් අද පහසුට වාඩි වෙන්න උංගෙදට කොට තේරෙන්නේ මොකද්ද ඉඳ ගන්න ඕනේ ආසනිය කියලා උංගෙදෙනෙක් කනගාටු වෙනවා පහදි වරියන්ක ඉන්නකොට මේ මට බුදුහාමරණ වගේ බද්ද පරියන්කේ ගහන්න බෑ පద్මාසනිය බෑ වීරාසනේ බෑ සුඛාසනේ බෑ. මේ මොනක්වත් ඕනේ හොඳට බලන්න පట్టල වාඩි වෙන්න පුළුවන්ද කියලා. එතනදී Tamange මේ ශරීරෙට තියෙන මෛත්‍රිය ඉඳගන්නේ ඉරියව්වේ තියෙන අපි කියන්නේ ඉඳුන් හිතුම් පහසුකම කියලා එකක් තියෙනවා. යමක ඉඳුම් හිතුම් පහසුකම කියලා එකක් තියෙනවා. ඒකවත් දන්නේ නැත්නම් අප්පා බාද අප්පා තංක උගන්ලා වැඩක් නැහැ.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 කැමැත්තෙන් කරනවා විතරක් කරමු. එක්ක නමක් යෝජනා කරා අපි ලියුම් නොකඩයිමු කියලා. මෙහෙදී මේ දවස්වල ඊමේල් නැහැ, ටෙලිෆෝන් නැහැ, ලියුම් විතරයි තිබුණේ. ඊට පස්සේ කහමසුකෙන් නැගිටලා කිව්වා එහෙම නෑ ඒක මානව අයිතිවාසිකම් ලියුම් කඩන එක. එහෙම කඩන්න නැති වෙන තීන්දුව දාන්නත් බෑ වෙන කට්ටියට කඩන්නත් බෑ කියලා. එන් තවත් ආමුගෙන කිව්වා ඉතින් මට ඕනේ නම් මං කඩන්න තියෙන මට කඩන්න පුළුවන්. ඔකට ඉන්න පුළුවන්. අපි කියනවා මගේ දියුම් කරන්නේ බෝධිගුරුතුල හමුදු කියලා ප්‍රශ්නයක් නෑ නේද? ඔයාලට ප්‍රශ්නයක් නෑ. මම මම දෙනවා එයාට අයිතිවාසිකම් කියලා අපි ඒක හමුදු කරන පත්‍ර ලියුම් කඩන.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 ඛණ්ඩ දියෙන්නේ බුරුම ආහාර, ඇහෙන්නේ බුරුම භාෂාව. තියෙන දේවලුත් උගන්වන්නෙත් මේ පිම්බීම හැකලීම අපබ්‍රන්සයි මට. හරිම ෂෝක්. මට හරි ආසාවක් ඇති වුණා නේ මේකත් නැතුව මේ මනුස්සයෝ දකින්න නැතුව අපායට ගිහිල්ලා ඉන්න තියෙනවා ටික කාලයක් මේ නොද්දකි නොපතන් කියලා හරි ෂෝක් මේගොල්ලෝ ඉන්නේ එහෙම නෙමෙයි දැන් දවස් හතේ ඉරිච්ච ගමන් ගෙදර කට්ටිය දූවන ගිහිල්ලා ගෙදර කට්ටිය සිප වැළඳගෙන අර නැති වෙච්ච රෑ වේල් හත එකවර හරි කාලා පත්තර ටික සේර මරණ පත්තර ටික කියවලා අර කුණු ලෝඩ් එක ආපහු දාගත්තට පස්සේ කියනවා අමාරුයි කියලා ඇඟේ අමාරුයි හිතේ අමාරුයි කියලා ඉතින් ඉල්ලගෙන ගන්න ඔය පරිප්පුණම් ඕක තමයි හම්බ වෙන්නේ.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 ඒ නිසා මේ අනවශ්‍ය දේවල් නොයන තාලෙට ඒක හදාගෙන භාවනා කරනකොට තවත් ටිකක් අපි ඉදිරියට ගියොත් මේ අප්පාබාධෝ හෝති අප්පාතංකෝ කියන එක භාවනා කරගෙන යනකොට අපි හිතන්න පරියන්කේ ගමුකෝ අපි දැන් ගොඩක් කතා කරමු නිසා තක්මන ගැන භාවනා කරනකොට වේලාවකට අපිට තේරෙනවා මට උවමනාවක් තියෙනවනම් මේ කයේ ඉඳගෙන ඉන්න කයේ චිත්තක්ෂර තුන හතරක් තියන්න පුළුවන්.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 ඒ නිසා මේ පුංචි කාරණා දෙක දන්නවා. මම ඉන්නේ නරක තැනක දැන් හිතවිල්ලේ ඉන්නේ. ඒ වෙනකොට මට යන්න ඕන පිරිසුදු තැන තමයි කය හෝ ආනාපාන. නැත්නම් ඉන්නේ ඉරියව්ව. මේ දෙක දන්නවනම් අපිට බුදුහාමුදුරන්ගෙන් කෙරෙන්න ඕන දෙයක් කියලා ගන්න. එතකොට හිත මෙතෙන් යන්නේක මේ කරදර හිරියර මැද ඉන්නවට වැඩිය විවේකීව ඔලුව තගෙන යන පුණත් යන යන්නේක මනුස්සකම්.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 හැන්දගොරේ ගමනක් යනකොට අපි පොළව තියන්න හදන වෙලාවේ ගොම්මන නිසා හරි මොකද්දෝ නොහුරු දෙයක් දකින්න. ඉතින් ඒ කමන්නේ කියලා කකුල තියෙනවා සමහරව එහෙම නැත්නම් මේක පොඩ්ඩක් පමා වෙලා බලනකොට මේක සර්ප හිසක් කියලා හිතන්න කියලා කියනවා. සර්පේ කොලයක් අස්සින්න ඔළුව දාගෙන ඉන්න දැන් ඒකට තමයි කකුල කියන්න හදාන්නේ. ඉතින් කකුල තියන්න ඒ සර්පයාගේ හිස ශේෂ්ත්‍රයට ගිය ගමන් සර්පයා අකුණු සැනෙන් ගහනවා. එතින් කකුල තියන්නේ ඉස්සර වෙලා දැනගත්තොත් දුවන්න ඕනේ වමටද දකුණටද කියලා අහන්න ඕනද කියලා අහනවා. සර්පයෙන් ගැලවෙන්න මම මොකද්ද කරන්න ඕන කියලා කියන්න ඕනේ මේ ශරීරයේ තියෙනවා නේද ඕන කරන්නේ පය තියන්න චිත්තක්ෂණ කලින් දැක්කනම් බේරියා නොදැක්කනම් කෑවා ඕකට වියය ඕකට තියනවාද න්‍යාය ඕකට තියෙන සමීකරණ මේ සර්පයේ කකුල තිබ්බොත් කනවා පය අරගෙන දුවන්න ඕන කොයි අතට කියලා අහන්න ඕනේ නැහැ පය බීම ගැලවෙන ඒක අපේ ශරීරයේ තියෙන පරිණාමයේදී හැදිච්ච අන්තර්ගත ශක්තියක්.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 ඕකට මේ ඥානයක් කටපාඩම් කරන්න විනයක් ධර්ම මොකක්වත් නැහැ. පැවිදි උපවිදිත් නැහැ. දැන් ඒක පෙන්වලා දීලා තියෙනවා අබෞද්ධයන්ට ඔබ ෂෝක් එකකට කරත හැකි. ඕකේ නැහැ කිසිම මේ මේ සිල් අරගෙනද ඉන්නේ නැද්ද? බුද්ධ ආගමේද සියන්නේ කායද පැවිදිලා තියෙන්නේ රාමඤ්ඤණේ කායද වස්කීයද බයිලානේ. ඔ මොකක්වත් අදාළ නැහැ. මේක කියන්න පුළුවන් වෙච්ච දවසේ නෝට උන් දැට ඔන්න ඇවිල්ලා තියෙනවා ආත්ම ශක්තිය. මේ හිත ඕන තරම් කෙලසෙන්න පුළුවන් බුදු ආමරගේ උපක්‍රම තියෙන අකාලිකවම වහාම නික්ලිෂී කරන්න පුළුවන්. ඒකට අපි දාන්නවා යන්න ඕන දැන දාන්නවා මෙන්න මෙතන සරණපලයන්.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 ඊ ඇත්තටදි ටික විතරයි ගුරුන්නාංශ කෙනෙක් විදිහට උදව් කරන්නේ. ඒ නිසා නොහුරුණු පුරුතනකට ගිය ගම අනිවාර්යයෙන්ම ඒක තේරෙන්න ගන්නවා. ඒකට බයලජ්ජාව කියලා සමහරලාට කියනවා. තේරිච්ච ගම කලබල වෙන්න එපා, පශ්චාත්තාප වෙන්න එපා. මෙතෙන් කොතෙන්ද ගන්න ඕන? මොකද්ද කළ යුත්තේ කියලා දන්නවනම් එයාට ධර්මයේ සරණ තියෙනවා, ශාසනික සරණ තියෙනවා, කළ යුත්තේ දන්න. ඊට පස්සේ ඒක පාරට හිත වතුර දාපු පොල් ගෙඩියක් ලැබු පැත්ත උඩට එනවයි කියන එකට ඕකව කවුරුත් අත දාන්න ඕනේ නැහැනේ වතුරට දාපු ගමන් පොල් ගෙඩිය ලැබු වැත්ත උඩට එනවා. උතුරු කට්ටර කොච්චර පයින් ගහන්න බලන්න කැරකිලා යන්න උතුරටම තමයි. ඒක මේ උතුරු කට්ටේ ඇති. මනුෂ්‍ය ස්වභාවයෙන්ම නික්ලේශී බවට කැමැති. මෙන්න මේ විදිහ බේරගත්තර ගමන් හිත එනවා අරමුණට. තමන්ගේ නිවසට. අන්න ඉතින් ආපු බව සහතික කරලා කියන්න පුළුවන් නම් එයා නිවන අගය කරන, නිවන දන්න, නිවන ප්‍රකාශ කරන්න පුළුවන් තරම් සුවිශේෂී ඥාන සහිතයි. හුඟව දෙනෙක් ඒක ගණන් ගන්නන්නේ. හුඟව දෙනෙක් ඒක කියන්න දන්නේ අද මම කිව්වේ ලියුමක් තියෙනවා හය පොලක ලියලා තියෙනවා. හිත පිට ගියාම ආපහු ගත්තා. හිත පිට ගියාම ආපහු ගත්තා. හිත පිට ගියාම ආපහු ගත්තා. ගත්ත බව මොකෙන්ද දන්නේ? ඒක කිව්වනම් ලකුණු 100ක් දීලා තවත් අතින් දෙකක් දෙන්න හිතෙනවා.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 විවිධායක දක්ෂකම් තියෙනවා. මේ මේ දක්ෂකම පේන්නේ නැතික ප්‍රකාශ කරන්න දන්නේ ඉති බුදුජාන විශ්ේ මේ සාමාන්‍ය ලෝකේ නීතියක් තියෙනවා. සාමාන්‍ය ලෝකේ කියනවා. උසාවියේ තීන්දුව සාධාරණ වුණාට නඩුකාරයාට සාධාරණ බව උසාවියට වැටහෙන්නේ නැත්තම් වැඩක් නැහැ. නීතිඥයන්ට පේනවා මේක නීතියක නේද? උසාවියටගේ සාමාන්‍ය උසාවියට තේරෙන්නේ නැත්නම් මේක සාධාරණ යුක්තිය කියලා.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 ඊට පස්සේ නිවැරදි වෙනවා. උනාට පස්සේ දැන් නිවැරදි උනා කියලා අද්දුට සාක්ෂිය දෙන්න දන්නවනම් ඊට පස්සේ මුළු භාවනාවම හුදු විනෝදාංශයක් විතරයි. කිසිසේත්ම තටවන්න ඕනේ නැහැ භාවනාව. ඊට අපි පුළුවන් වෙලා අරමුණේ ඉන්නවා. සද්ද වලට ඵලයන්. ගියාට පස්සේ අපව ගෙනෙන එක විතරයි මම බලන්නේ. හිතවිලි වලට ඵලයන්. මම කරන්නේ අපව වෙන ගමන විතරයි. වේදනාව වලට ඵලයන් එන ගමන විතරයි. මේ ආපහු එන ගමනේ විස්තර ටිකට තමයි ඔය කය ආනුපස්සන, වාය ආනුපස්සන, නිරෝධානුපස්සන, පටිනිසග්ගානුපස්සන කියලා බොහොම විශාල ගැඹුලා ගැඹුරක් අතුලාන්තයක් තියෙනවා. නමුත් මේ මේ වෙලාවේදී සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා අපිට මේ දේ කරගන්න බැරි හිත පිට ගියා කියලා එන පශ්චාත්තාප නිසා අපි කාලකන්ණි වෙනවා. හිත පිට ගියා කියලා දැනෙනකොට ඇති වෙන පශ්චාත්තාපේ ආවොත් අපේ හැම හැකියාවක්ම නැත්නම් පිනක්ම හැම සාධනීය දෙයක්ම ඔක්කොම මංගස්ථාන වෙලා යනවා. ඒ නිසා හිත පිට යන එකට පශ්චාත්තාප වෙන්න එපා. මොකද ඉල්ලලකත් එකක් නෙවෙයි. නමුත් ඒ වෙලාවේදී හිත පිට යන එකට පශ්චාත්තාප නොවි විතරක් ඉඳලා බෑ.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 කොහොමද දන්නේ ඉරියව්ව ඉන්නවයි කියලා? අන්න ඒ වචනෙන් කියත හැකි චෛත්‍යයක් හදලා පොත පැලඳු වගේ වචනේ තියෙන්න ඕනේ. අහන කෙනාට සහතික වෙන විදිහට අද්දුරු ප්‍රත්‍යක්ෂයෙන් මම ආපහු ආවට පස්සේ මට බඩ පිම්බෙනවා පෙනුණා. ඇඳුම් වල ගෑවෙනවා තේරෙනවා ප්‍රසාරණේ තේරෙනවා. ප්‍රස්වාසයක් මට ආවේ මට තේරුණා උණුසුම් වාතයක් පිට වෙනවා වගේ.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 ඒක නිකන් ප්‍රහෙලිකා විශ්ඳනවා වගේ වැඩක්. හිතට දුන්නට පස්සේ ඕන දෙක අමාරු වෙච්චාවේ. අමාරු වැඩිච්ච සීයලව ගත්ත වෙලාව බලනවා. දැන් මෙන්න මෙතන ඉන්නේ. මෙතන මම අමාරු තැනක. මෙතන තියෙන විවේක තැන. ගියා. කොහොමද දන්නේ විවේක තැන ගියයි කියලා? ඒ විස්තර කරනවා කියලා කියන්නේ අමාරු දන ප්‍රතික්ෂේප කිරීමක්. නික්ලේශී තන විස්තර නොකර අමාරු තන විස්තර කෙරුවයි කියලා කියන්නේ අකුසල සමාපත්තිය. කුසල සමාපත්තිය වැත්තකදී අකුසල සමාපත්තිය තියෙන්නේ අපි දවස පුරාම අකුසල සමාපත්තිය ඉන්නේ නිසා අනිවාර්යෙන් මරණ වෙලාවදී එළියට එන්නේ අකුසලයක් තමයි. ඒ පුරුදු කරලා තියෙන අකුසල සමාපත්තිය. කොතනක හෝ කුසල සමාපත්තිය පුරුදු කෙරුවොත් හැකි සංඥාව ගත්තොත් පොට්ට chance එකට වගේ මරණ වෙලාවදී සමහර විටක හොඳක් එළියෙන්ද එන්න ඉඩ තියෙනවා.